මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ නීතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් අවසරයි සම්මා. දැන් එනවා සියලුම දෙනා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 ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පියේ සංපයෝගෝ දුක්ඛෝපියේ විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලපති තම්පි දුක්ඛං සංකිච්ඡේන පංචඋපාදානස්කන්ධා දුක්ඛං තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේ අපි අද ඉන්නේ 6 වෙනි දවසේ ඒකකට අපි 6 වෙනි ධර්ම දේශනාව. ඉතින් අපි මේ දේශනා මාලාව සඳහා වටිනා සූත්‍රයක් වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය ඉගෙන තියාගත්තා. ඉතින් පසුගිය දවස්වල විශේෂයෙන් මේ දවස් පහේම ඒ සූත්‍රයේ ආරම්භයේදී දක්වන ඒ අන්ත දෙක කාමසුකලිකාණ යෝගයේ සහ අත්තිලමතාණ යෝගයේ කියන අංශ දෙකක් තීරුම් අරගන්න ශක්ති ප්‍රමාණය තීරුම් අරගන්න උත්සාහ කරලා ඒ දෙක ගිවන් කර ලැබිය යුතු මධ්‍යම ප්‍රතිපදාව සර්වචනාංශ හඳුන්වා දීපු ආකාරයට විග්‍රහ කරගන්න යෙදුනා විස්තර වශයෙන් කියනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය වශයෙන් ඉතින් අපි ඒ එක එකක් අංක නැත්නම් ඒ අංග ශක්ති ප්‍රමාණය විස්තර කරා. ඉතින් මේ කාලයක් සලකලා මට හිතෙනවා අද අපි ඊගාවට දක්වන සූත්‍රයේ වැඩගත් අංගයක් වන චතුරාර්ය සත්‍යයට අද දවසේ ආරම්භය ලැබමුයි කියලා. කෙසේ නමුත් අපිට අර ආර්ය අෂ්ටාංග මාර්ගය අවසානයේ දක්වන සම්මා සති සම්මා සමාධි කියන කොටස් එච්චරම විස්තර වශයෙන් විස්තර කරන්න බැරි වුණා. ඒ නිසා අපි බලමු ඉදිරියේදී යනකොට මේ දේවල් වල අඩුපාඩුම කාගෙන ඉදිරියට යන්න. තේසෙනමත් ඒකට අද දවසේ මානසිකාව වෙන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව සර්වචන්නාංශයේ මූලික විවරණයයි. ඉදං කෝපන බේකවේ දුක්ඛං අරිය සත්‍යං. මහන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍යයි කුමක්ද? ජාතිය දුකක්, ජරාව දුකක්, ව්‍යාධිය මුලෙදවීම දුකක්, මරණය දුකක් ආදි වශයෙන් ඒ දුක්ඛ දුක්ඛ වශයෙන් දක්වන එහෙම නැත්නම් මේවට කියනවා සංසාර රෝග කියලා. මේ හතරට ජාති දුක, ව්‍යාධි දුක, මරණ දුක, ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක කියන එකට කවමදාකවත් දෙහිතක් නැහැ. කොච්චර කෙරුවක් කවදාකවත් ඒක සුව කරන්න පුළුවන් දෙයක් නෙවෙයි සංසාරේ ඉන්න තාක්කල් අනිවාර්ය අංග නිසා අනිවාර්ය කියනවා සංසාර රෝග කියලා. ඒ දුක් හතර විස්තර කරලා ඒ දුක් සත්‍යයට මේ පරිබාහිර වූ ඒ අප්‍රිය සංපයෝග දුක්ඛ ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යම්පිච්ඡක් යම්පි යම්පි ඉච්ඡති තං වලබති දුක්ඛං යමක් කැමති වේද ඒ නොලැබීම දුකක් ඒ වගේම මේ ඔක්කොම පිටු කරලා ගත්තොත් පංච උපාදානස්කන්ධයෙන් දුකක් කියලා සර්වචනහන්සේ ඒ දුක අර්ථකථනයට අර්ථකථනයක් දෙනවා. ඉතින් මේ දුක්ඛ සත්‍යය සාමාන්‍යයෙන් අවුරුදු 10 15 20 30 වෙනකන් කෙනෙකුට අර්ථකථනය කළ යුතුයි. නමුත් 40 50 පෙන්නට පස්සේ කාට නමුත් මේ විදිහට නැති වුණත් ඒක තේරෙන පටන් ගන්නවා. නමුත් ඒ තේරුණ පටන් ගන්න පමණින් ඒ නැත්නම් වයස නිසා ඒ Taman තුල ප්‍රකට වැටහෙන ඒ දුක දුක සත්‍යයේ ඒ රෝග ලක්ෂණ පෙනුනට හැම කෙනාම ඒක දුක් ආර්ය සත්‍යක් විදිහට බාරගන්නේ නෑ. ඒක නිසායි මේක පිළියම් කරන්න පුළුවන් කියන මොසාවේ මුලාවේ ගත කරන්නේ. නමුත් මේ අනිත් පැත්ත තමයි ඒ වෙනකොට ඉන්ද්‍රංගයේ පරිපාසයෙන් පස්සේ බොහෝ විට ඒකට අවශ්‍ය කරන්නා වූ Java ඒකට අවශ්‍ය කරන්නා වූ ඒ ඥාන ශක්ති පිරිහීමේ පවතින අවස්ථාවේදී මේක තවත් දුකට පීඩාවට පශ්චාත්තාපයට හේතුවක් වෙන මිස ඒක මත පරිේශන කරන්න ආර්ය පරිේශන කරන්න තියෙන අවස්ථාවක් අඩු වෙනවා. ඒක නිසා මේ දුක්ඛ සත්‍ය පිළිබඳව සර්වචනාංශයේ මේ කියන බණ හරි අහලා පුළුවන් තරම් කල්ැතුව ඒ දුක පිළිබඳව සුතමේ ඥානය හෝ චින්තාමේ ඥානය ලැබනවා නම් ඒක ශ්‍රද්ධාව පිණිස හේතු වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් වැඩ ගන්න කල් තියෙනවා. අර වයසට ගිහිල්ලා ජරා ව්‍යාධි මරණයට කිට්ටු කරලා ඒ දුක ලබනකොට ඒක නාස්තික වෙනවා ගාක් වෙලාවට පශ්චාත්තාපය අධික කරනවා. නමුත් පරිේශන කරගන්න වෙලාවක් හම්බෙන්නේ නැති නිසා නමුත් පුළුවන් තරම් කල්ැතුව අවබෝධ කරගත්තොත් ඒක ඒ ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව වාසියට ගන්න පුළුවන්. කෙසේ නමුත් ඒ උපනිෂා සූත්‍රයේදී සර්වඥාන්සේ සඳහන් කරනවා නිවන් ලැබීමට මූලිකම ජවය එන්න මූලිකම තල්ලුව වෙන සද්ධාවට ආසන්න හේතු දුක කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට සද්ධාාවක් ලෝකයේ ඇතිලා කියනවනම් ඒකට ආසන්න බලපාලා තියෙන දුකක්. මේ දුක හැම වෙලාවෙම සද්ධාව පිණිස පිහිට ඉච්ඡන්නේ නැහැ. සමහර විචක මේ නාස්තික එහෙම නැත්නම් වනස්සිතුවිලි සඳහාත් වෙනවා. එහෙම වුණොත් තව තවත් දුක් ඇති වෙන්නේ හේතු වෙනවා. සද්ධාව ඇති වුණොත් ඒ සද්ධාව නිසා ඒ පුද්ගලයා කල්යාණ මිත්‍රෙක් අසරටපත් වෙලා ඒ කල්යාණ මිත්‍යාව කලක් ඇසුරු කරලා ඒ කල්යාණ මිත්‍යාගෙන් කිය වෙන බණක් නැත්නම් ධර්ම කොටාසයක් ඒකට වදගෙන ඒ වැඩිච්ච දේ ඉති දරාගෙන කල්පනා කරලා මේ කල්යාණ මිත්‍රයා කියන්නේ ඇත්තද එහෙම නැත්නම් මගේ හිත් ගන්න කරන දෙයක්ද එහෙම නැත්නම් මාව මන්දෝත්සහය කරන්න කරන දෙයක්ද කියලා කලකලා බලලා එහෙම නෙවෙයි මේක ඇත්තක් කියලා හිතුනොත් ඒ පුද්ගලයාට කුසල ඡන්දය පහළ වෙනවා ඒ නිසා ශ්‍රද්ධාවෙන්දලා කුසල ඡන්දයට යන ගමන පියවර රාශියකින් සිද්ධ වෙන්නේ කුසල ඡන්දේටපත් වෙච්ච සත්‍තාව විතරයි ක්‍රියාවක් වෙන්නේ. නිකන් සද්ධාව ක්‍රියාවක් වෙන්නේ නැහැ. ඒක හරියට ඒ වේගය සහ ප්‍රවේගය වගේ දෙකක්. වේගය කියන එක අසංවර ශක්තියක්. ප්‍රවේගය කියලා කියන්නේ දිශාගත වෙච්ච ශක්තියක්. ප්‍රවේගය ඒ නිසා තනකින් තනකට ගමන් කරනවා. වේගය අසංවරයි. ඒ වගේ තමයි සද්ධාව තාම දිශාගත වෙලා නැහැ. ඒ නිසා ඒක නාස්තිකයි. ඒකම ශක්තිය ඒකේ කාබාසින්න කරනවා. නමුත් ප්‍රවේගය එනත්තම් මෙතෙන් ගන්න මේ කුසල ඡන්දය එහෙම නෙමෙයි ඒ පුද්ගලයා තේරුම් අරගන්නවා ඊට පස්සේ මගේ ජීවිතේ මෙන්න මෙහෙම දෙයකට යෙදෙන්න ඕනේ මේ අනුකුත් নানা ආකාර ප්‍රශ්නද කියන්නේ කුසල ඡන්දයට පත් වුණාට පස්සේ තමයි ඒ දුක දුකට හේතුව ඒකෙන් ජීවන් කිරීම සහ ඒ සදා ඇති මාර්ගය කියන දෙයකට අර කල්යාණ මිත්‍යාගෙම හෝ කායිනඩි අහගෙන ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා මේ දුක ලෝකයාගේ පැත්තෙන් බලනකොට දුරු කළ යුතු එහෙම නැත්නම් පෙරකල අකුසල කර්මයකට එහෙම නැත්නම් කාලකන්නිකමකට පත් වෙන දෙයක් කියලා දුක්ඛ දුම්මුසු මුසුපතතරපත් උනාට සර්වචන් වහන්සේ එහෙම කෙනෙක් නිෂේධනය කරන අදහස නෙවෙයි මේ දුක පිළිබඳ සම්බන්ධය ඉදිරිපත් කරන්නේ මේ දුක තමයි ශ්‍රද්ධාවට හේතු වෙන්නේ නැත්නම් අපිට සංසාර බය සංසාර බය කියනට ගිය සංවේගය කියන වචනය ඇති වෙන්නේ දුක නිසා මෙන්න මේ සංවේගයේ තියෙන සංකල්ප අයින් කරපුවාම භාවනා ජීවිතේට වේගය දෙන්නේ මේක තමයි. යම් කිසි කෙනෙකුට ඒක නැත්තම් ඒ භාවනා ජීවිතය යෝගාචර ජීවිතය බොහෝ අතවරයිසයි. බාධා සහිතයි. නිතරම සංසාර බය සීපත් වෙනවා නම් සංසාරයෙන් ගැලවීම සඳහා කටයුතු කරන අදහස් තීපත් වෙනවා නම් අපි මේ භාවනා නොකිරීමට යෝග ජීවිතය දිගට පවත්වන්නට කිච්චීමට කියන නිදහසට කාරණා ওই තරම් කියන එකක් නැහැ. ඒක නිසා දුක පිළිබඳව සුතමේ වශයෙන් හෝ අසහතිදීම කෙනෙකුට සංවේගය ඇති කරනවා. ඉතින් මේ සංවේගය හුඟ විලාවකට මේ කෙනෙක් කලකිරීමකටපත් කරනවා. ඒ කලකිරීම නාස්තික වෙන්නේ කියනවා. නමුත් මේ ශාසනයේ තියෙන කලකිරීම එම නාස්තික ද්වේෂ සාගත එකක් නෙවෙයි. මේ දුක නිසා උපදින සද්ධාවේ කුසල ඡන්දයක් පාඩපත් කරගෙන ඒ කුසල ඡන්දේ වීර්යයක් පාඩපත් කරගෙන දිගට යන ගමන. ඒ නිසා දුක පිළිබඳව අවබෝධය අත්‍යවශ්‍යයි. ඉදිරියේ භාවනා වැඩ පිළිවෙල සඳහා. ඒක වක්‍රව ක්‍රියාත්මක වෙන්නේ. මේක නිසා වෙන්න ඇති ඒ විසුද්ධි මාර්ග ආචාර්යයන් වහන්සේ බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ සඳහන් කළා තියෙනවා දුක පිළිබඳ අවිද්‍යාව දුක පිළිබඳ නොදැනීම අපි තෘෂ්ණාවට අනුවර්තනය කරගෙන තියෙනවා කියන්නේ. අපි පව කරන්නේ දන්නේ නැති නිසා. ඒ නිසා අපිට පවෙන් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඒ නොදැනීම නිසා ඒකෙන් පව අපකරා නොකරන්නේ කියලා. නමුත් දුකක් ඇති වෙන්නේ හේතුවක් සහිත නම් ඒ හේතුව තියෙන තාක්කල් අතමැසුණා දුක අපකරා පැමිණෙනවා. ඒ වගේම හේතු අයින් කෙරුවොත් ඒ දුක එන්නේ නැහැ. ඒක මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඒක නිසා අපි දුක පිළිබඳ අවිද්‍යාව